අද අපට කියන්නට තිබෙන්නේ භූතාංග නිර්දේශයේ සිට අපි සීල නිර්දේශය අවසන් කළා. බුද්ධාංග නිर्देशය පටන් ගැනීමේදීම බුද්ධඝෝස අතුවාචාර්යින් වහන්සේ දක්වනවා අපිච්චතා සන්තුට්ඨිතා ආදී වූ ගුණයන් ගුණයන්ගෙන් මේ කියන ලද දැන් මෙතෙක් අප විස්තර කරන ලද සීලය පිරිසිදු වෙනවායි සීලය පිළිබඳව දක්වනවානේ වෝදාන කියලා එකක්. වෝදානී කියන්නේ පිරිසිදු බව. පිරිසිදු කිරීම, පිරිසිදු වීම. සීලය තවදුරටත් පිරිසිදු වීම සඳහා අවශ්‍ය වන ගුණයන් හැටියටයි ධුතාංග දක්වා තිබෙන්නේ. ඒකයි මෙතන කියන්නේ ඉදානි යේහි අප්පිච්චතා සම්තුට්ඨිතාදීහි ගුණේහි උත්තප්පකාරස්ස සීලස්ස වෝදානං හෝති. දැන් යම් ඒ අපිච්චතා සම්පිට්ඨිතා ආදී වූ ගුණයන්ගෙන් කියන ලද සීලයෙහි සීලයාගේ පිරිසිදු බව වේද එනි සීලය පිරිසිදු වන්නට හේතු වන කරුණු හැටියට දක්වා තිබෙන්නේ අපිච්චතා සම්පිට්ඨිතා පවිවේකතා විරියාරම්භතා ඔය ආදී වශයෙන් දක්වන ඒ කරුණු අපිච්චතා කියන්නේ ආසා නැතිකමයි වචනාර්ථේ නම් ආසා අඩුකම කියන්නේ. සන්තුෂ්ඨිතා ලද දෙයින් සතුටු වීම. පවිවේකතා විවේකය භාවනාරාමතාවය ජනසංගනිකාවෙන් වෙන්ව වාසය කිරීම කියන මේවායි කැමැති බව. ඔයාදී කරුණු මෙතෙක් කියන ලද සීලය පිරිසුදු වීමට හේතු වන කරුණු වේද ඒ ඒ ගුණයන් සම්පාදනය කිරීමට ඒ අප්‍රිච්ඡතා සම්පූර්ණිතා ආදී ගුණයන් ඇති කර ගැනීමට ඒ සමාදන් වූ ශික්ෂා පදාති නැත්නම් සමාදන් වූ සීලය ඇති යෝගීන් විසින් මෙතන කියනවා යෝගී මේ වචනේ බොහොම වැදගත් මෙතනට යෝගීනම් යෝගීනා යෝගිනා දුතංග සමාදානං කාතබ්බ දුතංග සමාදානය කළ යුතුය. මෙතෙක් කියන ලද සීලය පිරිසිදු කර ගැනීමට පිරිසිදු වීමට ඉවහල් වන කරුණු තමා අල්පේච්ඡතාව, සන්තුෂ්ඨිතාව, පවිවේකතාව ආදී මේ ගුණයන්. ඒ ගුණයන් ඇති කර ගැනීම සඳහා යෝගීන් විසින් මේ දුතංග සමාදානය කළ යුතුය. සංග සමාදානං කාතම් එවං හිස්ස අපිච්චතා සම්පිට්ඨිතා සල්ලේඛ පවිවේක පවිවේකාපචය විරියාරම්භ සුභරතාදී ගුණ කලිල විකාලිත මලං සීලං චේව සුපරිසුද්ධං බහිස්සති. එතන කියනවා මේ අල්පේච්ඡතාව, සන්තුෂ්ඨිතාව, සල්ලේඛ තාව පවිවේකතාව විරියාරම්භතාව ආදී සුභරතාව සුභරයි කියන්නේ පෝෂණය කිරීමට පහසු බව ඒ නිකියන ලද ගුණ ගුණ සලිල කියලා වචනය පාවිච්චි කරලා තියෙනවා ගුණ සලිල කියන්නේ ගුණ නැමැති වතුර ජලය ඒ ඒ ගුණයන් නැමැති ජලයෙන් සෝදා හරින ලද මල හොදා හරින ලද කිලුටු. නිසා සීලංකේව සුපරිසුද්ධං භවිස්සති. සීලය සුපරිසුද්ධදී. ඒකට සීලය ඉතා පිරිසිදු වෙනවා. සීලය කිලුටු වීමට හේතු වන යම් නරක ගති තිබෙනේ නම් ඒවා මේ අල්පේච්ඡතාදී ගුණයන්ගේ ගුණයන්ගෙන් දුරු කරන බැවින් ඒ අල්පේච්ඡතාදී ගුණ දක්වනවා ජලයක් ඒ ඒ ජලයෙන් සෝදා හරිනවා ඒ මල සීලයට සීලය අපිරිසුදු කිරීමට ඉවහල් වන කරුණ තුර්ක වතාමිත සම්පජ්ජසම් එතකොට සීලය සුපිරිසුදු වෙන අතර වෘතයංග සිදු වෙනවා ඒ කියන්නේ දුතාංග ආදී ආරක්ෂා කරන යම් වෘත ඒවාද සම්පූර්ණ වෙනවා. ඉති අනවජ්‍ය සීලබ්බත ගුණ පරිසුද්ධ සබ්බ සමාචාරෝ පෝරාමේ අරිය වංශත්තේ වංශත්තේ පතිට්ඨාය චතුත්ථස්ස භාවනාරාමතා සංඛාතාය අරිය වංශස්ස අධිගමාරහෝ භවිස්සති තස්මා දුතංග කතං ආරභිස්සා. ඒ නිසා කියනවා ඒ අනවජ්‍ය වූ සීලබ්බත ගුණ පරිසුද්ධ සබ්බ සමාචාරු සීල වෘත ගුණයන් ගෙන් පිරිසිදු වූ ඒ සියලුම යහපත් පැවතුම හොඳ සමාචාරය පෝරාණේ අරිය වංශත්වයේ පටිච්චාය පුරාණ අරිය වංශස් පෝරාණේ අරිය වංශත්වයේ ආර්ය වංශයේ වංශ ය පිළිගන්න නැත්නම් ආර්ය වංශ දේශනාවෙහිදී කරුණු සතරක් බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙනවා. ඉතරීතර චීවර සන්තෝෂය, ඉතරීතර පින්දපාත සන්තෝෂය, ඉතරීතර විනා සන්තෝෂය, භාවනා රාමතාව. ඒ කියන්නේ දැන් මේ පින්නතුන් අසල ඇති ආර්ය වංශ දේශනාවෙහි කියන්නේ ඒ ආර්ය වංශ දේශනාවෙහි ওই කරුණු සතරයි එන්නේ. ලද සිවුරු වලින් සතුටු වීම. ලද පිණ්ඩපාතයෙන් සතුටු වීම. ලද සේනාසනයෙන් සතුටු වීම. වැඩි දෙයක් බලාපොරොත්තු නොවීම. සතරවෙනි ආර්ය මාංශ ධර්මයේ තමයි භාවනා රාමතාච. භාවනා රාමතා කියන්නේ භාවනාවේ ඇලුණු බව. භාවනා කරන බව. භාවනා භාවනාවට කැමති. ඒ බව. ඒ තමයි ආර්ය වංශ ධර්ම සතර. එයින් කරුණ තුනක් හෝරාමේ ආර්ය වංශත්වයේ පටිච්චාය ඒ සීල වෘත ගුණ පරිසුද්ධය සමාචාරය ඇති හෝරාමේ ආර්ය වංශත්වයේ පටිච්චාය ඒ පෙරණි ආර්ය වංශත්‍රේහි පිහිටා චතුත්ත්ව භාවනාරාමතා සංඛාතස්ස සතරවැනි වූ ආර්ය වංශය ධර්මයේ වෙන භාවනාරාමතාවයයි කියනු ලබන එහි එය අරිය වංශස්ස අධිගමාරහෝ බහිස්සති. මේ මුලින් කී කරුණු තුනේ පිහිටි තැනැත්තා හතරවැනිම කියන භාවනාරාමතාවේ කියන ඒ ආර්ය වංශයට පැමිණීමට, ඒ ලබා ගැනීමට සුදුසු කෙනෙක් වේ. තත්මා දුතංගස්ස දුතංග කතං ආරභිස්සා. එබැවින් දුතංග කතාව කීමට ආරම්භ කරන්නෙමු කියා යහාමුදුරුවෝ මෙතන ලියන. ඊළඟට බුදුරජාණන් වහන්සේ භගවතා කියේ භාග්‍යවතුන් වහන්සේ විසින් ලෝකාමිසය ලෝකාමිසයන්ද ලෝකාමිසෙහි කීවේ මේ කෙනෙකු බොහොම අඳුන් කරන පංචකාම සම්පත් ඒ පරිච්ඡත්ත ලෝකාන්තානම් කියන්නේ ඒවි සම්පන් අත්හැරීම. ඒ අත්හරින ලද ලෝකාමිෂයන්ද කායේච ජීවිතේච අනපෙක්ඛාන අනුලෝම පටිපදංගේව ආරාභේතු කාමානං කුලපුත්තා. ශරීරයත් ජීවිතයත් කියන මේ දෙක පිළිබඳ බලාපොරොත්තු අත්හරින. ඒ කියන්නේ ಗುಣධර්ම සම්පූර්ණ කිරීමේදී ඇතම් විටක කයට සිදුවන හිරිහැර පීඩාව ඒ වගේම ජීවිතයට සිදුවන හිරිහැර පීඩාව සමහර විටක ජීවිතේ නැති වෙන්නටත් පුළුවන් එහෙම වුණත් මේ දෙක පිළිබඳව තියෙන අපේක්ෂාව අත්හැර ඒක නේද දැන් මම කියන හැම හැම විටම වගේ ඔය සීලය පිළිබඳව කියවෙන අවස්ථාවලදී මේ පිළිබඳව නැසා ඇති කාය ජීවිත නිර්පේක්ෂකවද මේ වචනේ පාවිච්චි කරා කාය ජීවිත නිර්පේක්ෂකව ශරීරයත් ජීවිතයත් කියන මේ මෙයට කවරක් සිදු වුණත් කම් නැත ඒවා හොඳින් තබා ගැනීමයි කියන මේ බලාපොරොත්තුවක් නැහැ මෙහෙම කළොත් මට මේ කයට මේ විදිහේ පීඩා පැමිණෙනවයි සමහර විට ජීවිතාන්තරාය සිදු වෙයි කියලා ඒ විදිහේ සැලකීමක් නොකොට ඒ පිළිබඳව තියෙන අපේක්ෂා අත්හැර අනුලෝම ප්‍රතිපදන් ඒව ආරාධේතු කාමානං කුල පුත්තානං අනුලෝම ප්‍රතිපදාව කුමකට අනුලෝම වූ ප්‍රතිපදාවද නිර්වාණානුලෝම ප්‍රතිපදාව නිවන පිණිස පවත්නා වූ ප්‍රතිපදාව පරිප්‍රතිපදාවෙහි ගමන් කිරීමට එයට කැමැති වෙන කුල පුත්‍රයන් විසින් තේරස දුසංගාන ඒ කුල පුත්‍රයන්ට බුදුරජාණන් වහන්සේ විසින් මේ තෙලස් දුසාංගයන් අනුදැන බදාලා එතකොට බුදුරජාණන් වහන්සේ මේ කෙලෙස් දුතාංගයන් අනුදැන වදාලේ කාහටද නිර්වාණය පිණිස පවත්නා වූ ඒ ඒ මාර්ගෙහි ප්‍රතිපදාවෙහි ගමන් කිරීමට කැමති කුල පුත්‍රයාට. ඒ ගමන් කිරීමේදී තමාගේ ශරීරයත් ජීවිතයත් පිළිබඳ අපේක්ෂා තර ඒ මාර්ගෙහි ගමන් කිරීමට කැමති කුල පුත්‍රයන්ට මේ තේරස ධුතාංග කියන කෙලෙස් ධුතාංගයන් අනුදැන වදාළා. ඉතින් ඒ කවරේද කියා අසා ඒවා දක්වනවා පංසකූලිකාංගය, තේචීවරිකාංගය. පංසකූලිකාංගය කියන්නේ පංසකූල චීවරයෙන් යැපෙන බව. තේචීවරිකාංගය කියන්නේ තුන් සිවුරු දරන බව. පිණ්ඩපාතිකාංගය පිණ්ඩපාතියෙන් යැපෙන බව. සපදාන චාරිකාංගය දෙපිලිවලින් පිඬුසිඟා වඩින බව. ඒකාපනිකාංගය එක්වරක් වළඳන බව. පත්ත පිණ්ඩිකාංගය පාත්‍රයේට ඒ ලැබුණු ආහාර පමණක් වළඳන බව. කලුපච්චා භක්තිකාංගය කියන්නේ වරක් වැළඳුවාට පසු පවාරණය කළාට පසු ලැබෙන ආහාර නොවළඳන බව ආරණ්‍යකාංගය අරණ්‍යෙහිම වාසය කරන බව රුක්ඛ මූලිකාංගය ගහක් යටම වාසය කරන බව අභෝකාසිකාංගය එලිමහනෙහිම වාසය කරන බව සෝසානිකාංගය සෝහනෙහිම වාසය කරන බව. යථා සම්පතිකාංගය තමාට යම් සෙනසුනක් පැවරේද එයම එහිම වාසය කරන බව වෙන එකක් නොපැතීම නොඉල්ලීම. මේ සජ්ජිකාංගය ඒ මේ මේ සජ්ජික කියන්නේ සතපෙන ඉරියව්වක් ඇතර ඒ මේ පජ්ජික අංගය ආරක්ෂා කිරීම. සැතපෙන්නේ නැහැ. අනිත් ඉරියව් තුන විතරයි පවත්වන්නේ. මේ පජ්ජිකාංග කියන වචනේ තේරුම ඉඳින ඉරියව්ව කියන අර්ථය. මේ පජ්ජ. විපජ්ජික ඉඳිනවයි කියන එක. සැතපෙන්නේ නැහැ. හිත යම් තැනක මේ ඇල ඇලවි තබන්නේ නැහැ. මේ පජ්ජිකාංගය ආරක්ෂා කරපු භික්ෂුන් වහන්සේ නමක් තමයි මේ චක්කුපාල හාමුදුරුවෝ. අනේ විදිහට ධුතාංග 13ක් දක්වා. ඒ ධුතාංග 13ේම ලක් ලක්ෂණාදිය ඊළඟට පෙන්නනවා අර්ථාදි වශයෙන්. අත්තතෝ ලක්ෂණාදීහි සමාදානා විධානතෝ පභේදතෝ ච භේදතෝ ච තස්ස තස්සානි සංසතෝ කුසලප්තිකතෝ චේව ධුතාදීනම් විභාගතෝ සමාසබ්භ්‍යාසතු උචාපි විඤ්ඤාතබ්බෝ විනිච්ඡය. එදෙන් ඒ ධිතාංගවල අර්ථාදිය ඊළඟට විස්තර කරනවා. අර්ථ ලක්ෂණ සමාදාන ඒ කියන්නේ සමාදම් වෙන සමාදම් වීම එය කරගෙන යන ඒ පිළිබඳ සංවිධානය ප්‍රභේදය ඒවායේ ප්‍රභේද ආ ඒවා බිඳෙන්නේ කෙසේද ભેදේ එයින් ලැබෙන ආනිසංස කියන මේවා දක්වනවා. ඒ ඒ වගේම කුසල ප්‍රික යවපෙන්ද ඒ ධෘතාංගයන්ගේ විභාගය ඒවා පිටු කිරීම සමාස ඒ ඒ ධෘතාංග සමාස කිරීම කියන මේවා පිළිබඳ වූ විනිශ්චය දත යුතුයයි කියා ඒ ගාථා දෙකෙන් දක්වලා ඊළඟට ඒවා විස්තරයක් කරමු. කොහෙන්ද මේ පංසුකූලිකාංගය ආරක්ෂා කරන භික්ෂුන් වහන්සේ ඒ පංසුකූල චීවර සොයාගන්නේ සකස් කරගන්නේ කොහොමද කියන එක ඊළඟට දක්වමු. රත්තික සුසාන සංඛාර කූටාදී නම් තත්ත තත්ත කච්චි යත්ත කත්තච පංසූ නම් උපරි තිතත්තා අබ්බුග්ගතත්තේන තේසු තේසු පංසු කූලජි නිවාස පංසු කූල එකට මාර්ගයේ සොහොන්වල සොහොනයි කුණු ගොඩවල් සංඛාර කූට යන්නේ ඒ අපවිත්‍ර දෑ තිබෙන කුණු කසල ඒවා එහි කියන මේ යම් තැනක තිබෙන පංසූණම් උපරි මේ වචනේ තෝරලා තියෙන පංසූණම් උපරි කියන්නේ පස් වලට උඩින්. කියන්නේ පස් මැත්තේ කියන එක. ඒ පිටක් තිබෙන හේයි. ඊට කියනවා පංසු කූලෙයි කියන. තවත් තේරුමක් දී තිබෙනවා ඒ පස් වගේ පිළිකුල් ස්වභාවය ඇති හේයින් පංසුකූල. මේවා ඒ ඒ පංසුකූල චීවර ධර්ම භික්ෂුන් වහන්සේ නම් සොයාගත්ත අහක දාලා තිබෙන වැටිලා තිබෙන ඒ විදිහේ රෙදි කැඩෙන අහුලාගෙන එහෙම නැත්නම් එහෙම එහෙම පිටින්ම රෙද්දක් හෝ ලබාගෙන එයින් සිවුරු කරලයි පොරවන්නේ. මේ පිනතුන අසාත්‍ය වෙනවා මේ බුදුරජාණන් වහන්සේ පංසකූල චීවරය දරුවයි කියලා. ඒ උන්වහන්සේ පංසකූල චීවරය මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සමගයි වමාරු කළේ. ඒ කාශ්‍යප හාමුදුරුවන්ගේ බුදුරජාණන් වහන්සේට වැඩ ඉඳීමට දුන්න ඒ සිවුර බොහොම සිනිඳුයි කියා බුදුරජාණන් වහන්සේ වදාළ අවස්ථාවේදී ස්වාමීන් වහන්සේය පිළිගන්නේ කියලා බුදුහාමුදුරන්ට එය පිළිගන්නේ. ඉතින් ඇහුවා කාශ්‍යප හාමුදුරන්ගෙන් ඔබ කුමක්ද කරවන්නේ? ස්වාමීන් වහන්සේ දරා තිබෙන ওই සිවුර ඉතින් එතෙන්දී උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ පොරවපු සිවුර කාශ්‍යප හඳුරන්ට දුන්නා. ඒ ශාසනයේ සියලුම දුතාංග ආරක්ෂා කරපු භික්ෂුන් වහන්සේ තමයි කාශ්‍යප මහරහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ ඒ දුතාංග රක්ෂා කළේ නැහැ. ඒ දුතාංග සියල්ල එහෙම රක්ෂා කළේ නැහැ. කාශ්‍යප ආමතුරු රක්ෂා කළා. සියලු දුතාංග උන්වහන්සේ කවදාවත් පින්ඩපාතේ මිසක යකුනේ නැහැ. ගෙදරකට වැඩලා පින්ඩපාත මේ දානේ වළඳනවා නැහැ. පින්ඩපාතයෙන් නැහැ. සපදාන චාරිකාංගවම තමයි සමාදන්ව රැක්කේ. දෙපිළිවෙලින් පිටුසිඟා වැඩි. අනේ විදිහේ කරුණු තිබෙනවා. ඒකට පංචකූලිකංගය ආරක්ෂා කරන භික්ෂුන් වහන්සේ ඒ ඒ විදිහට අවුලාගත් සොයාගත් වස්ත්‍ර වලින් කරගන්න කරන ලද සිවුර දැරීම තමයි පංසු කූලං කියන එකෙන් අදහස් කරන්නේ. ඒ සීලය මේ තැනත්තාට ඇත්තේ නොයි පංසු කූලිකෝ පංසු කූලිකයයි කියන්නේ ඒකයි. ඒ පංසු කූල චීවරය දරණ තැනත්තායි. එය ඒක අංගයක් හැටියට ආරක්ෂා කරන. පංසු කූලිකස්ස අංගම් පංසු කූලිකං. ඒ පංසු කූලිකයාගේ අවයවය අංගය කියන තේරුමෙන් පංසුකූලික අංගය කියන වචනේ එන්නේ. يعني පංසුකූලිකයා වෙන්නේ යම් කරුණක් නිසාද ඒ කරුණට කියනවා පංසුකූලිකංගය. ඒකට පංසුකූලිකංගය කියන කරුණ මොකද්ද? එසෙල එලෙස සොයාගත්ත වස්ත්‍රයක් සිවුරු වශයෙන් පරිහරණය කිරීම. එබැවින් කියනවා තස්මා යේන සමාදානේන සෝ පංසකූලිකෝ හෝති තස්සේ තං අධිවචනන්ති වේදිතබ්බ යම් අංගයක් ආරක්ෂා කිරීමෙන් සමාදාන වීමෙන් ඒ භික්ෂුන් වහන්සේ පංසකූලිකෙක් වේද අන්න ඒතයි පංසකූලික අංගය කියන්නේ ඒ ඒ කාරණයටයි පංසකූලික අංගය කියලා කියන්නේ ඒකයි මෙතන තස්සේතං අධිවචනන්ති වේදිතබ්බන් ඒකේනේව ණයේන මේ ආකාරයෙන් සංඝාති උත්තරා සංඝ අන්තරවාසක සංඛාතං තිචීවරං සීලමස්සාපි තේ චීවරේ මෙතන තුන් අසා තිබෙනවානේ තුන් සිවුර ගැන තුන් සිවුරයි කියන්නේ සංඝාතිය සංඝාතිය කියන්නේ දෙපට සිවුර උත්තරා සංඝ ඒ තනිකොට සිල්. අනික අන්තර වාසක. අඳින. ඒර අඳිනේ දෙපට සිවුර තනිකොට සිවුර තමයි බුදුන් වහන්සේට තිබෙන තුන් සිවුර. ඊට වඩා අතිරේක චීවර තිබෙනවා. අතිරේක හිම චීවර තිබෙනවා. එහෙත් මේ තේ චීවරිකාංගේ ආරක්ෂා කරන බුදුන් වහන්සේ එපමණයි පරිහරණය කරන්නේ. තුන් සිවුරු පමණක් දරන්නේ. තුන් සිවුරු දැරීම පමණයි කරන්නේ. අතිරේක සිවුරු පරිහරණය කිරීමක් නැහැ. ඒතේ ඒ තුන් සිවුරු දරන බව තුන් සිවුරු දැරීමේ අංගය සමාදන් වූ භික්ෂුන් වහන්සේට කියනවා තේ චීවරි කෝ කියලා. ඒ අංගය තමයි තේ චීවරි කංගය කියලා. ඊළඟට පිණ්ඩපාතිකයයි කියන්නේ දැන් පිණ්ඩපාතික කාංගය ආරක්ෂා කරන භික්ෂුන් වහන්සේට කියනවා පිණ්ඩපාතිකෝ ඒ ඒ ඒ පිණ්ඩපාතිකාංගය ලැබෙන්නේ කාහටද අන්‍යයන් විසින් දෙන ලද ඒ පිණ්ඩ දානය සොයාගෙන ගොස් ලබාගෙන බලමෙන තැනස්සා කියන අර්ථය. එනේ පින්ඩපාත කරනවා කියන එක අපි දන්නවනේ. එහෙනම් පින්ඩපාතයේ කොට කොටම බලනවා. පින්ඩපාතයෙන්මයි යැපෙන්නේ. පින්ඩපාත ඊළඟට කියනවා සපදාන චාරිකාංගය සපදාන චාරිකාවන්ගෙන් පෙන්නන්නේ පිඬුසිඟා යෑම පවණක් නොවේ. යෙපිලි වලින් පිඬුසිඟා යෑම. සමහර විටක සමහර භික්ෂුන් වහන්සේ කෙනෙක් පින්දපාතික වුවන් සපදාන චාරික නොවන්නට. එකම වීතියක තියෙන ගෙවල් වේගයකින් ඇතැම් ගයක් අත්හැරලා පින්ඩපාතේ කරන්නට පුළුවන්. පිණ්ඩපාතිකාංගය ආරක්ෂා කරන භික්ෂුන් වහන්සේ. ඒ සපදාන්චාරිකාංගය ආරක්ෂා කරන භික්ෂුන් වහන්සේ ඒකේ කරන්නේ නැහැ. උන්වහන්සේ ද්‍යග්ගාමි පිණ්ඩපාතෙහි යන. ගෙපිලි වෙලි. ඒකයි මෙතන කියන්නේ. එහෙම කඩන්නේ නැතුව අවකණ්ඩන රහිතං අනුධරಂತಿ වුත්තං කුල. එහෙම අතරින් පතර ගෙවල් අත් නොහැර පිළිවෙලින් පින්ඩපාත කිරීම තමයි සපදාන චාරිකාංගයෙන් දක්වන්නේ. ඒ ඒකාසුන භෝජනයේ ය වළඳන භික්ෂුන් වහන්සේටයි කියන්නේ ඒකාසනිකෝ කියලා. ඒ අංගයටයි කියන්නේ ඒකාසනිකා. කියන්නේ යම් කිසි තැනක වාඩි වී ධම් බලන්නට පටන් ගත්තා නම් ඒ ඉරියව්වෙන් සිටියේදී වළඳන එක පමණයි. ඊට පසු බැලඳීමක් නැහැ. ඒකයි ඒකාසනිකයි. <clears throat> ද්විතිය භාජනස්ස පටිච්චිතත්තා කේවල ඒකස්මින් ඒව පත්තේ පින්ඩෝ පත්ත පින්ඩෝ ඉදානි පත්ත පින්ඩ ගහමේ පත්ත පින්ඩකම් සංඥා තත්වා පත්තපින්ඩෝ සීලමස්සාති පත්තපින්ඩි. ඒකට පත්තපින්ඩිකාංගය කියන්නේ ဒုတိ යක භාජනං පටිච්චිපාමි. දෙවෙනි භාජනයක් ප්‍රතික්ෂේප කරන. පත්තපින්ඩිකාංගන් සමාදියා මේ විදිහට යන්නේ සමාදන් වීම පත්තපින්ඩිකාංගයේ සමාදන් වෙන්නේ කියලා එකම භාජනෙහි වැළඳීම. ඒකට වැළඳීම් වශයෙන් දෙවෙනි භාජනයක් කියන එහි වැළඳීමක් කරන්නේ නැහැ උන්වහන්සේ. පත්තපින්ඩිකා. අනිත් එක දක්වනවා කලු පච්චා භක්තිකාංගේ කලෝති ප්‍රතිසේධනත්තේ නිපාප. කලු කියන වචනය ප්‍රතිසේධනාර්ථේ නිපාපය. ප්‍රතිසේධනේ කියන්නේ ඉපයි ප්‍රතික්ෂේප කිරීම. ඒ ප්‍රතික්ෂේප කිරීම දැක්වීමේ නිපාත පදයක්. භාෂාවේ කියන නිපාත පදේ කුයි කලු. එනම් මේ වචනේ පවාරවිතේන සතා පච්චා ලද්දං භත්තං පච්චා භත්තං නාම දැන් වික්ෂුන් වහන්සේ ධම් වළඳා පවාරණය පවාරණය කරනවා කියන්නේ ධම් වළඳීම අවසන් කිරීම පැවැත්ම ඊට පස්සේ යමක් ලැබෙනවා නම් ඒකට කියන්නේ පච්චා භත්ත පසුව ලැබුණ පවාරණය කළාට පස්සේ ලැබුණේ පච්චා ඒ ඒ පසුබත ඒ ඒ විදිහට ලැබුණු ඒ දේ වළඳනවා නම් ඒ ඒ වැළඳීම පච්චාබත්ත භෝජනය වෙන. නමුත් එසේ නොකොට තස්මින් පච්චාබත්ත භෝජනේ පච්චාබත්ත සංඥං කତ୍වා පච්චාබත්තං සීලමස්සාපි පච්චාබත්තිකෝ න පච්චාබත්තිකෝ කලු පච්චාබත්ති. එහෙම ඒ පවාරණය කළාට පසු ලැබෙන ආහාර වැළඳීමෙන් වැළකීමේ දුතාංගය සමාදන් වූ භික්ෂුන් වහන්සේ රක්ෂා කරන දුතාංගය තමයි කල්පච්ඡා භක්තිකාංගය. ඒක ඒක සමාදන් වීම වශයෙන් පටිච්චිත්තාරිත් පටිච්චිත්තාතිරිත් භෝජනස්සේ තන්නා අතිරික්ත භෝජනය කියන්නේ වළඳාව සමනවාට පස්සේ නැවත ලැබෙන භෝජනේ. ඒක ප්‍රතික්ෂේප කරනවා. වළඳන්නේ නැහැ. වැළඳීමක් කරන්නේ නැහැ. දුතාංගයක් වශයෙන්ම ආරක්ෂා කරනවා. සෝ මුකේන කලං ගහෙ දැන් ඒකට අතුවාවේ කියා තිබෙන කාරණයක් දක්වනවා මේ පොතේ කලු කියන්නේ කලු කියන මේ නාමය එක පක්ෂියෙකුට තියෙන නමකි. කලු කලෝති ඒකෝ සපුනු කලුයි කියන්නේ එක පක්ෂියෙක් කිය. ඒ පක්ෂියා මුඛයෙන් ගත්ත යම් එන සමාගයේ හොටින් ගත්ත යම් ඵලයක් gediyak ඒ ඒ ගත්ත gediy යම් විදිහකින් ඒ හොටෙන් මුඛයෙන් බිමට වැටුණා නම් තවත් වරක් ඒ වෙනත් එකක් අරගෙන කැමමක් කරන්නේ නැහැ. ඒකයි කියන්නේ පතිතේ පුන අඤ්ඤන්න සාදුති. ඒ වගේම මේ කළුපච්චා භක්තිකාංගය ආරක්ෂා කරන වික්ෂුන් වහන්සේ. සාදිසෝ අයන්ති කළුපච්චා භක්තික එතකොට වරක් වළඳා පවාරණය වුණාට පසු නැවත වැළඳීමක් උන්වහන්සේ කරන්නේ නැහැ. ඒ නිසායි ඔය එබඳු එබඳු දුතාංගයක් ආරක්ෂා කරන භික්ෂූන් සිටින්නද පුළුවන්. අපි දන් දෙන අය අතර වුවත් දැන් මේ දුතාංග සමාදානයේ තරම් නොකළ සමහර කෙනෙක් ඉන්නට පුළුවන්. යම් කිසි විදිහකින් පවාරණය කළොත් එතකොට ඊට පස්සේ උන්වහන්සේට වළඳන්න. මේක විපාකයයි මේ පක්ෂයයි දෙකම කරන්නේ. ඈ විපාකේ පක්ෂයයි. ඔව් ඔව් කලු. අරණ්‍ය නිවාසසීලා. එතකොට අරණ්‍යයි වාසය කිරීම මුංහන්සේගේ ස්වභාවයයි ප්‍රകൃතියයි ඒ නිසා මුංහන්සේ ආරණ්‍යකයි. يعني ආරණ්‍යකාංගයේ ආරක්ෂා කරන භික්ෂුන් වහන්සේ අරණ්‍යයමයි වාසය කරන්නේ. එයින් අදහස් කරන්නේ උන්වහන්සේ මේ මිනිසුන් වාසය කරන ග්‍රාමයට එන්නේ නැtei කියන එක නෙවෙයි. ග්‍රාමෙහි අරුණ නම් ගන්නෙ නැහැ. අරුණේ කියන්නේ අරුණෝදේ ඒ අරුණ නැංවීම ගමෙහිදී වුණොත් උන්වහන්සේගේ ඒ දුතාංගේ කැඩෙනවනේ. ඒ නිසා අරුණ නැංවීම අරන්නේමයි කරන්නේ මේ මෙහෙට පැමිණියා. ආරණ්‍ය කාණ්ඩය ආරක්ෂා කරන භික්ෂුන් වහන්සේ එහෙමයි ඒ වෘක්ෂ මූලය කියන්නේ ගහක් යටනේ. වෘක්ෂ මූලය කියන එක අපි සාමාන්‍යයෙන් කියනවා ගස් මුල් කියලා. ඒ ගස් මුල් කියන එකෙන් අදහස් කරන්නේ ගහ ගහේම හැප්පිලා ඉන්න එක නෙවෙයි. ගහේ ඡායාව යම් තැනක වැටේද. ඒ හරිය එහෙම පිටින්ම වෘක්ෂ මූලය. දැන් ඉරමුදුන්නට පැමිණි වේලේ ගහේ ඡායාව තිබෙනානේ ඒ ඡායාව අතුපතර විහිදිලායි ගහේ තිබෙන්නේ. ඒ ඡායාව පොළොවට වැටෙන්නේ යම් ප්‍රමාණයක් වපකොටද ඒ හරිය කොම වෘක්ෂ මූලයේ තමයි. ගහක් යට. ඒකට ගහක් යට වයුන්වහන්සේ වාසය කරන්නේ ඒ රුක මූලිකාංගය ආරක්ෂා කරන විදි. කරනවා නම් ඒ අභෝකාසිකාංගය සෝසාවිකාංගය කියන මේවාත් ඒ අර්ථයෙන්ම ඒ විදිහටම තේරුම් ගත යුතුයි කියයි මෙතන කියන්නේ. අභෝකාසික අංගයේ කීවේ එලිමහනේ වාසය කියන. අභෝකාසික බහලක් ඇත නෙවේ. එලිමහන. ඒකයි අභෝකාසික. ප්‍රතික්‍රමන්තේ වැඩ ඉන්නේ. සෝතානිකාංගය රක්ෂා කරන භික්ෂුන් වහන්සේත් සෝහණී. ඒ කියන්නේ සෝහණීමයි වහන්සේ තරුණන් වහන්සේ. දැන් සෝතානිකාංගය රක්ෂා කරන භික්ෂුන් වහන්සේ යම් කිසි කටයුත්තක් සඳහා පැමිණියක් මේ ග්‍රාමයට අරුණ නැගෙන්නට කලින් සොහනට යායුතුව තිබෙනවා නැත්නම් ඒ සෝසානිකංගයේ බිඳෙනවා. සොහනී වාසය කරනවා. ඉතින් ඒවා කරන හැටි එහෙම කාර්ය ඒ එක එකක් පිළිබඳ විස්තරයක් එනවා. ඒවත් යම් තමින් හෝ කියන්නට ඕන. යදේව සම්තතං යථා සම්තතං ඉදං සුයිහං පාපනාපීති එවං පඨමං උද්දිත්ත සේනාසනස්සේ තං අධිවචන යථා ඒ අදේව සම්තතං යථා සම්තතං ඒ දක්වන්නේ මේ ඔබ ඔබතුමාට නැත ඔබට පැමිණේ කියා යම් සෙනසුණක් තමාට වෙන් වූයේය. දැන් සෙනසුන් පනවන භික්ෂුන් වහන්සේලා සිටිනවා. මේ පිනතුන් අස්සායතිනේ සේනාසන පිළියෙල පැවරි පවරන සෙනසුන් පිළියෙල කරන ඒ භික්ෂුන් වහන්සේලා අතුරෙන් අග්‍රස්ථානය ලැබී තිබුණේ දබ්බමල්ල හාමුදුරුවෝ. දබ්බමල්ල. යන දෙ භික්ෂුන් වහන්සේලා මහා පිරිස් සමහර විටක යම් පන්සලකට විහාරයකට පැමිණෙනවනේ. ඒකට ඒ ආගන්තුක භික්ෂුන් වහන්සේට වුවත් වැඩ සිටීමට හිඳීමට යම් යම් සෙනසුනක් පනවා දෙන්නට ඕනේ. ඒක පැවරෙනවා ඒ සෙනසුන් පිළිවෙල කරන භික්ෂුන් වහන්සේට. ඉතින් උන්වහන්සේ විසින් යම් සෙනසුනක් යම් භික්ෂුන් වහන්සේ නමකට පැවරුණේ නම් ඒ භික්ෂුන් වහන්සේ සමාදන්ව සිටින්නේ මේ යථා සම්පතිකාංගය නම් ඒ සෙනසුනේ தත්වය කුමක් වුවත් එය මිසක වෙන එකක් පරිහරණය කිරීම සඳහා ඉල්ලන්නේ නැහැ. ඒකෙන් සෑහීමකට පත් වෙනවා. එහෙම නැත්නම් කියත හැකි මේ සෙනසුන මට හොඳ නැtei. වෙන තැනක් පිළිවෙලකට දෙන්නේ වෙන තැනක් දෙන්නේ කියලා එහෙම ඉල්ලීමක් කරන්නේ නැහැ උන්වහන්සේ. ලැබෙන්නේ යථා සම්පතිකාංගයේ සමාදන් වන භික්ෂුන් වහන්සේ ගේ ස්වභාවය ඒකයි. ඒකයි මෙතන කියන්නේ ඉදං සුයම් පාපුනාතිති එවං පඨමං උද්දිච්ච සේනාසනස්සේතං අධිවත. මෙය ඔබට පැමිණෙන්නේය ඔබට ලැබෙන්නේය. කියා යම් සෙනසුනක් පළමුවෙන්ම වෙන් වූයේද. ඒකයි යථා සම්පති සම්පතයි කියලා කියන්නේ ඒ අංගය ආරක්ෂා කරගන්න. වික්ෂුන් වහන්සේ යථා සම්පතිකෝ යංගයට කියන යථා සම්පතිකාංගය ඊළඟට දක්වන්නේ නේසජ්ජිකංගය. සයනං පටිච්චිතිත්ත. සයනය ප්‍රතික්ෂේප කොට. සයනය සයනයේ දින කුමටද? සයනය කිරීමටනේ. ඒ සයනය ප්‍රතික්ෂේප කොට ඒ ඉරියව්ව පවත්වන්නේ නැහැ. සයනය කිරීමේ ඉරියව්ව නොපවත්වා ආය ප්‍රතික්ෂේප කොට නිසජ්ජාය විහෙරතුම් සීලමස්සාති. හිඳීමෙන් හිඳීම මේ ජනත්තාගේ ස්වභාවයනුයි නැත්තම් ප්‍රകൃතියනුයි සීලේනුයි මේ සජ්ජිකෝ මේ සජ්ජිකයා ඉරියව් වශයෙන් ඉතින් අවිදින එක කරනවා හිටගෙන සිටිනවා සිටීම කියන ඉරියව්ව පවත්වනවා හිඳීම පවත්වනවා සයනය කරන්නේ නැහැ ඒකයි සයනම් පටිච්චිපික්කා සයනය ප්‍රතික්ෂේප කොට නිසජ්ජ ඒ ඉරියව්ව. හිඳීම් ඉරියව්ව. යයින් වාසය කිරීම මෙහුගේ ප්‍රകൃතියනුයි ස්වභාවයනුයි නීසජ්ජිකෝ යංගේත කියනවා නීසජ්ජිකා. ඒ නිසා තමයි අර චක්කුපාල හාමුදුරුවන්ගේ ඇස් දෙක රෝගී වූ අවස්ථාවේදී වෙද මහතා නියම කළා මේ බෙහෙතක් ඇස් දෙකට වක් කරන්නයි කියලා ඇලවිලා ඉඳගෙන සයනය කරමින් මේ උන්වහන්සේ සමාදන්ව රැක්කේ මේ සජ්ජිකාංග. ඒ නිසා ඒ අංගය බිඳගත්තේ නෑ මේ ඇහි රෝගය කුමක්වත්. Tamante ඒ විදිහට අවවාද කරගෙන ඒ දුන්න බෙහෙත වැක්කේරුවා. නමුත් කියපු විදිහට වැක්කේරුවේ නෑ. ඒ බෙහෙත් හොඳට ඇහැ තුලට වැඩිලා ඇහැ සුව වෙන විදිහට බෙහෙත ඇහැට අල්ලන ආකාරයෙන් නෙවෙයි ඒක වැක්කිරුවේ. මෙහෙම නම් දැන්. සයිනේකලිය නැහැ. වෙද මහතා බැලුවන්නේ බල්ලා ඇහුවන්නේ කොහොමද වැක්කල් වක්කලේ මා කියපු විදිහටද කියලා හම්දුරු නිශ්ශබ්දව සිටියා. ඔබවහන්සේට බෙහෙත් කරන්නට එහෙමනම් අපට බැරි අපි ඊට පස්සේ ඒ බෙහෙත් කිරීම නවත්තනවා කියලා නැවතුවා. හම්දුරු අන්ධ වුණා. අන්ධ වුණා. මේ නේසජ්ජිකාංගයයි උන්වහන්සේ ආරක්ෂා කළේ. සායනය කරන්නේ නැහැ. ඒ මෙන්න මේ විදිහට එකිනෙකක් පිළිබඳව දක්වා තිබෙනවා යම්තරින් ඒවායේ ඒවා තේරුම් ගැනීමට ඉතින් ඊළඟට කියනවා මේ සියල්ලම සියල්ලම ඒ එකිනෙකක් සමාදන් වීමෙන් ඒ සමාදන් වූ භික්ෂුන් වහන්සේ විසින් කෙලෙස් දුනමය කරනෙහි කිලේශ ඍද්ධත කිලේශත්ත ධුතස්ස භික්ඛුණෝ අංගා මොකද කෙලෙස් දුනනය කරනවා කියන්නේ කෙලෙස් කම්පා කරනවා කෙලිස් කම්පා කරන. ඒවා මුල් බැසගෙන තිබෙන කෙලිස් තිබෙනවානේ. දැන් අපි බලමු යම්කිසි ගහක් හෝ මුල් බහැලා පොළොවේ ස්ථිරව පිහිටා තිබෙන විට ඒක නිකම්ම හෙලන්නට බෑ. හෙලන්නට බෑ. නමුත් කෙනෙක් ගහේ මුලින්ම මේක හෙලන්නට නම් මුල් ටික බුරුල් කරන්නට එකයි. නේ පොළොව එය වටේ කැරලා වෙන කරලා මුළු බුරුල් කරන්නට. එහෙම කිරීමෙන් අර මුල් වල පොළොව බදාගෙන සිටින ශක්තිය නැතුව ගොස් ගහ අද වැටෙන්නට අවශ්‍යත හැකින. ඒ වගේ කෙලෙසුන් මේ සම්තානෙහි මුල් බැසගෙන තිබේ. ඒ නිසා ඒවා විනාශ කරන්නට ඒවා හෙලන්නට නැති කරන්නට පළමුව ඒවා කම්පා කර හැරීම. මේ ධුතාංග වලින් සිදු කෙරේ. ධුතාංග ඒ කෙලෙස් කම්පණය කිරීම. හේතු වන ධර්මසේගෙන ඒවාට ඒ නම දී තිබෙන බව මෙතනින් කියනවා. කිලේස දුනනතෝ වා භුතං ලබ්ධ බෝහාර ඥානං අංගං ඒතේ සම්පි දුතංගා ඒ කෙලෙස් දුනණයට කෙලෙස් සම්පා කිරීමට ලැබුණු ව්‍යවහාරය ඒ ඥානය ඒ අංගය අංගයෝ කියන මේ අර්ථයෙන් මේවට දුතාංග කියා නම් කර තිබෙනවා. එතකොට අර්ථ වශයෙන් එයයි දත හේතුව තිබෙනවා. ඒ කියන්නේ මේ දුතාංග සමාදානය යම් යම් ක්ලේශ ධර්මයන් සම්පා කර හැරීමට හේතු වේද ඒ ක්ලේශ ධර්ම කම්පා කර හරින බවක් මේ අංග සමාදානයෙන් ඇතිවන නිසා ඒවාට දුතාංගයෝයයි කියනවා. මේ තමයි අර්ථ වශයෙන් ඒවා දක්වා තිබෙන්නේ. එදිනේ හැම දුතාංගයම සමාදාන චේතනා ලක්ෂණාන් ඒ දුතාංග සමාදම් වීම සමාදම් වීමේ චේතනාව ලක්ෂණ කොටයි ඇත්තේ දුතාංග සමාදම් වෙන. ඒකට දුතාංග සමාදම් වීම පිළිබඳ වූ චේතනාවක්. ඒ චේතනාව දැන් Taman දුතාංගයක් සමාදම් වෙනවා නම් ඒ සමාදම් වීම පිළිබඳ වූ චේතනාවක් දැන් අප යම් දෙයක් සමාදන් වෙනවයි කියන විට ඒ සමාදාන වීමේ චේතනාවක්. නේ? දැන් අපට සීල් සමාදන් වෙනකොට සීල් සමාදන් වෙන විට පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන්නේ කියනවනේ අපි. එතකොට අපට මේ අවස්ථාවේදී තියෙනවා ඒ ශික්ෂාපදය සමාදන් වීමේ චේතනාව. චේතනාව. ඒනේ කර්මය වෙන්නේ. ඒ කර්මය වෙනවා. මේ වගේ මෙතනම් ඒ දුතාංග සමාදානයක් කරන භික්ෂුන් වහන්සේ මම මේ දුතාංගයේ සමාදන් වෙනවායි කියන චේතනාව ඇති කරගන්නට ඕනේ. මේ චේතනාව නිසයි දුතාංග නැත්නම් දුතාංග රක්නවායි කියන්නේ මේ චේතනාව ඇති කරගෙන ඒ දුතාංග සමාදානය කිරීම නිසා. යෝ සමාධියති සෝ පුද්ගලෝ යමෙක් සමාදන් වන්නේද ඒ තැනත්තා තමයි එයා පුද්ගලයෙක්. يعني මම සමාදන් වෙනවා අසවල් තැනත්තා සමාදන් වෙනවා කියලා එහෙම පුද්ගලයෙක් සමාදන් වීම ගැන කතා කරනකොට ඇඟෙන්නේ යෝ සෝ පුද්ගලෝ යේන සමාධියති චිත්ත චේතසිකායතේ ධම්ම කුමකින්ද සමාදන් වන්නේ යමකින් සමාදන් වේද ඒකයි මේ යේන සමාධියති යමකින් සමාදන් වේද චිත්තචේතසිකා යතේ ධම්ම ඒ ධර්මයෝ නම් චිත්ත චෛතසික ධර්මියෝය. යම කෙනෙක් චේතනාවෙන් යුක්ත ඒ චිත්ත චෛතසික ධර්මයන් තමා තුල ඇති කර ගැනීම තමා ශික්ෂා ඒ වෘතාංග සමාදානයක් වන්නේ. දැන් එතන යමෙක් සමාදන් වේද පුද්ගලෝ ඒක ලෝක ව්‍යවහාරය. ලෝක ව්‍යවහාරය පුද්ගලයාට සමාදන් වන්නේ නමුත් පුද්ගලයයි කියලා සමාදන් වන්නට ධර්ම වශයෙන් පුද්ගලයෙක් ලැබෙන්නේ නැහැ. ධර්ම වශයෙන් ලැබෙන්නේ මොනවාද? චිත්තචෛතසික ධර්ම. යේන සමාධියති චිත්තචෛතසිකායතේ ධම් යමකින් සමාදන් වේද ඒවානම් චිත්තචෛතසික ධර්මියෝය. යා සමාදාන චේතනා සංදුතං යම් සමාදාන චේතනාවක් වේද ඒ තමයි දුතාංගය. එයි දුතාංගය කියන්නේ. එතකොට ඒ සමාදාන චේතනාවයි දුතාංගය. ඒක වෙනස් නොවන විදිහට ඒක නැති නොවන විදිහට රකින්න තැනත්තා තමයි දුතාංග ධාර්යා කියන්නේ යම් පටික්කිපති තං වක්තු යමක් මේ දුතාංග ආරක්ෂා කරන භික්ෂුන් වහන්සේ ඒ ඒ දුතාංගයෙන් යමක් ප්‍රතික්ෂේප කරයි. දැන් පටික්කපති. ඒක කරන්නේ නැහැ. ඒක තමයි වස්තුව කියන්නේ. දැන් සංවත්තු ති සබ්බාමේවච ලෝලුප්ප විද්ධංසන රසං. මේ සියලුම දුතාංගයන්ගෙන් සිදුවනුයේ කුමක්ද? ලෝ ඒ ඒ කෘත්‍යය දක්වන. සබ්බාමේව මේ සියල්ලෙහිම ලෝලුප්ප විද්ධංසන රසාම ලෝලුප්පය කියන්නේ ආසාව නොඑක් දෙයක තිබෙන ආසාව එකින් එකට එකින් එකට ලෝලුප්ප තණ්හා මේකට ආසයි ඒකට ආසයි ඒ විදිහට එකිනෙකට තියෙන ආසාවන් ඒක නැති කිරීමයි දුතාංගවල තිබෙන කෘත්‍යය ලෝලුප්ප විද්ධංසන රසා නිල්ලෝලුප්ප භාව පච්චපත්තානානි නිල්ලෝලුප්ප භාව කියන්නේ ඒ ලෝල් බව ලෝල් බව එකිනෙකට ඇති ලෝල් බව නැති බව නැති කිරීම එහෙම ලෝල් බවක් නොමැති බවයි එය කෙරෙකුන්ට වැටහෙන්නේ දැන් දුතාංගධාරී භික්ෂුන් වහන්සේ තම තමන් වහන්සේ ආරක්ෂා කරන ඒ දුතාංගය තමා ආරක්ෂා කරනවයි කියන එක තමාටම වටහා ගත හැකි වන්නේ තමා තුළ ඒ දුතාංගය යම් එකකට ප්‍රතිපක්ෂද ඒ ප්‍රතිපක්ෂ වූ දේ පිළිබඳ අල්මක් කැමැත්තක් නැති බව නිසායි තමන්ට එය තමා තුළ ඇති බව වැටහෙන. කියන්නේ තමන්ට ඒ දුතාංගය තමන් රක්ෂා කරන දුතාංගය රැකෙනවයි තිබෙනවයි කියන එක පිළින්නේ ඒ දුතාංග ය නැතිවීමට ඉවහල් වන වස්තුවෙන් වැළකී සිටීම නිසා. ඉතින් ඊළඟට කියනවා අපිච්චතාදී අරිය ධම්ම පදත්තානාන් අර ඉතල කියවනේ අපිච්චතා සම්තුට්ඨිතා පවිවේකතා ආදී වශයෙන් ඒවා තමයි මේ දුතාංග ඇතිවීමට ආසන්න කාරණේවත්. කියන්නේ මේ දුතාංග ඇතිවීමට දුතාංග රක්ෂා කිරීමට ඉවහල් වන හේතුව ළඟම හේතුව. ඒකට උපකාරක ධර්ම. කුමක්ද? අපිච්චතාදී ගුණයක්. ඒවමිත්ත ලක්ෂණාදීහි වේදිතබ්බෝ විනිච්ඡයෝ මේ ලක්ෂණාදීන්ගේ වශයෙන් විනිශ්චය මෙලෙස දත යුතුයි කියා පෙනෙනවා. ලක්ෂණ රස පච්චපත්තාන පදත්තානයි ඒ කීවේ. සමාදාන විධානතෝති ආදීසු පන පංචසු සබ්බානේව දුතංගාදි ධර්මානි භගවති භගවතෝව සම්තිකේ සමාදා තබ්බානි ඒ සමාදාන විධානතෝති ආදීසු සමාදාන විධානතෝ ආදී කියනවනේ සමාදානා විධානතෝ පබේදතෝ භේදතෝ ච තස්ස තස්සාන් සංසතෝ කියා ගාථාවේ දැක්ුවේ ඒ ගැන කියනවා ඒ සමාදාන විධාන කියන මේ ආදීන්හි ඒ කරුණු පහක් වෙනවා සමාදාන විධාන ප්‍රභේද භේද ආදිසං එහෙම කරුණු පහක් සමාදානී ගැන කියනවා මේ සියලුම දුතාංගයන් භාග්‍යවතුන් වහන්සේ ධර්මාන කාලෙහිදී බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලෙහිදී උන්වහන්සේ දෙතින්ම සමාදම් වී සිටිය. බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලෙහිදී දුතාංග සමාදානය කළ යුතු වන්නේ බුදුරජාණන් වහන්සේ ඉදිරිෙහිමයි. උන්වහන්සේ ඉදිරිෙහිදීම ඒ දුතාංග සමාදානය කරන්නට වන්නේ. පරිණිපුතේ මහා ශාවකත් සංඝ. බුදුරජාණන් වහන්සේ පිරිනිවූ කාලෙහි පිරිනිවන් පෑවාට පසු මහා ශ්‍රාවකයන්ගේ සමීපයේදී ඒ දුතංග සමාදානය විය. උන්වහන්සේලාද නැති කල්හි මහා ශ්‍රාවකයන් වහන්සේලා 89ක් වැඩ සිටිය 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා උන්වහන්සේද නැති උන්වහන්සේලාද නැති කල්හි රහතන් වහන්සේ නමක් ඉදිරියේ ඒ දුතංග සමාදානීය විය යුතුය. කීනාකවස්ස සම්පති. එහෙම නැත්නම් මහන්සේත් නැති කලෙහි අනාගාමී වහන්සේ නමකගේ සමීපයේ එහෙමත් නැත්නම් සකදාගාමී වහන්සේ නමකගේ සමීපයේ සෝවාන් ඵලප්‍රාප්ත සෝතාපන්න එතුගේ ඉදිරියේ එහෙමත් නැති කලෙහි ත්‍රිපිටක ධාරී කෙනෙකු ඉදිරියෙහි එහෙම නැත්නම් ත්‍රිපිටක ධාරී කෙනෙකු ඉදිරියෙහි එහෙමත් නැත්නම් ඒක පිටක ධාරී කෙනෙකු ඉදිරියෙහි එහෙමත් නැත්නම් එක සංගීතයක් කියන්නේ එක නිකායක් දරන පංචමහා නිකායන් තිබෙනවනේ ඒ අතුරෙන් එකක් ඒ විදිහට එහෙමත් ඊළඟට පෙන්වනවා අට කතා චරියස්ස අර්ථ කතා ලියූ ඒ අර්ථ කථාචාර්යයන් වහන්සේ නමකගේ සමීපය. තස්මින් අසු. එබම් දෙකුද නැති කල්ලි. දුතාංග දරස්ස දුතාංග ධාරී වික්ෂුන් වහන්සේ නමක් වෙතින්. සම්තිකේ වදන්තේන විය සමාදා සබ්බාදි අපිච සයන්ති සමාදාතුන් වට්ටේ ඒක එතකොට එහෙම එහෙම ඒ එකිනෙක බුදුරජාණන් වහන්සේගෙන් පටන්ගෙන දුතාංග ධරයා දක්වා ඒ කෙනෙකු සමීපෙහිදී ඒ දුතාංග සමාදන් වෙනවා නම් කටින් කියලා වදන් තියෙනවා. එහෙම කියලා සමාදන් විය යුතුයි. තස්මින්ති අසති එහෙමත් නැත්නම් ආ ඒකයි කියන්නේ අත්කතාචාරියස්ස තස්මින් අසති දුතංග දරස්ස තස්මින් පියසති ඒකයි මෙතන කියන්නේ ඒ සමාදන් වෙනකොට මහන්සියලා ඉදිරියේදී නම් ප්‍රකාශ කරන්නට වෙනවනේ ප්‍රකාශ කොටයි මේ සමාදන් වීම කරන්නේ ඊළඟට දක්වනවා එහෙමත් නැත්නම් චෛත්‍යාංගණය සෑ මිදුල හැමදෙලා උක්කුටිකම් විසී දිත්වා උක්කුටිකව ඉඳගෙන සම්්‍යක් සම්බුද්ධයන් වහන්සේ ඉදිරියෙහි ප්‍රකාශ කරන්නාක් මෙන් බුදුරජාණන් වහන්සේ ඉදිරියෙහි කියන්නාක් මෙන් සමාදම් විය යුතුය. රසය මලුව හැමදලා සෑය ඉදිරියේදී බුදුරජාණන් වහන්සේ සමීපෙහි සිට හිඳගෙන කියන්නාක් මෙන් උක්කුට්ටකව හිඳගෙන සමාදම් විය යුතුය. අපිට සයම්පි සමාදාතුන් වත්තති වේව. තවද සයම්පි සයම්පි කියන්නේ Taman මම මේ අදපටන් මේ අංගය ආරක්ෂා කරන්නෙමි කියා සමාදම හිතාගත හැකි. ඒකත් සමාදාමයෙන් තමයි. ඒකයි මෙතන කියේ සයම්පි සමාදාතුන් වට්ටතියේ. එත්තච චේතිය පබ්බතේ ද්වේ භාතිකත්තේ රාමං යෙත්තක භාතු. දුතංගප්පිච්චතාය වත්තු කතේතබ්බ. අයන්තාව සාධාරණ කතා. ඉතින් මෙතෙන්දී චේතිය පබ්බත චේතිය පබ්බතේ කිව්වේ මෙතන කොහෙද නිහිතලේ නේ මිහින්තලයේ ද්වේභාතිකත්තේරා සහෝදර භික්ෂුන් වහන්සේලා දෙනමකගේ ජෙට් එක භාත් ඒ වැඩිමහල් සහෝදර දුතාංග අපිච්චතාය වත්කතේ උන්වහන්සේගේ ඒ දුතාංග අපිච්චතාව පිළිබඳ කතාව මෙහිදී දැක්විය යුතුය. අයන්තාව සාධාරණ කතා. ඒ කියන්නේ උන්වහන්සේ දුතාංග ධාරී බව උන්වහන්සේ වෙනෙක් අයෙක් වෙත සමාදන් වෙලා ප්‍රකට වුණු කාරණයක් නෙවෙයි කවුරුවත් දන්නේ නැහැ. මට මතක හැටියට මේක මෙතන දක්වලා නැහැ. අර උක්ගස් ලැබිලා මේ බලනන්නට කිව්වා මේ හාමුදුරුවන්ට නේ? හාමුදුරුවන්ට බලනන්නට කිව්වම ඒ හාමුදුරුව නෑ රත්නයි මං බලඳලා අවසන්. එතෙන්දී ඇහුවා ඔබ වහන්සේ ඒකාසනිකාංගය මට මතකයි ඒකාසනිකාංගය. ඒකාසනිකාංගයවත් ආරක්ෂා කරනවද? ඔව් කියන්නට කැමති වුණේ නැහැ. ඔව් කිව්වනම් දුතංග අපිච්චතාව නැහැ. දුතංග අපිච්චතාවයි කියන්නේ තමන් දුතාංග ධාරියෙක් කියන එක අන්‍යයන්ට ප්‍රකාශ කිරියන්නේ නැති බව. ඒක දුතාංග අපිච්චතාව. දැන් මේ ශාසනයෙහි තියෙන ಗುಣ විශේෂයන් පිළිබඳව තිබෙන කාරණයක් ඒක. තමා උස්සෝ පෙනෙන්නට ඒ වගේම තමා කෙරෙහි අන්‍යයන්ගේ සැලකිල්ල දැන් දානමාන ආදී වුවද තමා ගුණවතකයි කියා අනිත් අය පිළිගත්තාම වැඩි වෙනවනේ වැඩි වෙනවා ඒ විදිහේ දේවල් ප්‍රකාශ කරන්නට වික්ෂුන් වහන්සේ කැමති වන්නේ නැහැ මම මේ මේ ගුණ දරනවායි මම මේ මේ ගුණ මේ විදිහේ මේ මේ දුතාංග සමාදන්ව ඉන්නවයි කියන එක ඒ දුතාංග ධාරින් වහන්සේලා කියන්නේ. ඒ වගේම තමයි මාර්ගඵලලාභීන් ඒවා ප්‍රකාශ කරන්නේ නැහැ. අවශ්‍යම අවස්ථාවක් වුණොත් මිසක එහෙම නැතුව මහන්සියලාගේ එහෙම ප්‍රකාශ කිරීමක් නැහැ. දැන් මේ හාමුදුරන්ටත් උනේ ඒක. මේ හාමුදුරන්ගෙනුත් ඇසුවා. ඔබ වහන්සේ දුතාංගයක්වත් රකින්නවද? මේ දුතාංගේවත් රකින්නවද? එතෙන්දී ඇවැත්නි දෙන්නට ඉකිලිල්ල ගත්තා. අවුරුදු ගණනක් ආරක්ෂා කරපු මට මතක හිටිය 60 අවුරුද්දක් කියලා. ආරක්ෂා කරපු මේ දුතාංගය ඒ වෙලේ ටික කඩාගත්තා. ඒ කඩාගත්තේ Taman මේක රකින්නයි කියලා කියන්නේ නැතුව. කිව්වනම් කැඩෙනවා නේ. දැන් මම ඔව් කිව්වනම් Tamanගේ දුතාංග අපිච්චතාවය නැති වෙනවා. ඒකයි. දුතාංගය කැඩෙනව නෙමෙයි. දුතාංග අපිච්චතාව නැති ගන්න. නමුත් උන්වහන්සේ සැලකුවා දුතාංග අපිච්චතාව ඒ දුතාංගයටත් වඩා ඉහළින්. දුතාංගයටත් වඩා ඉහළින් සැලකුවේ දුතාංග අපිච්චතාව. ඒ කියන්නේ සමා රත්නා යම් ಗುಣ විශේෂයක් මේ අංග විශේෂයක් තියෙනවා නම් ඒ නිසා තමාගේ සීලාදී ගුණයන් පිරිසුදු වෙනවා වැඩි වෙනවානේ වැඩි වෙනවා. ඒක ඇත්ත. නමුත් එහෙම එකක් තිබෙනවයි කියලා අන්‍යයන්ට ප්‍රකාශ කිරීමට තමාගේ තිබෙන ඒ නොකමැත්ත තරහව නිසා හෝ වෙන කරුණක් නිසා නෙවෙයි. ඒ ගුණය ප්‍රකාශ සමාතුල තිබෙන ගුණය ප්‍රකාශ කිරීමට තිබෙන අල්පේච්ඡ බව. අල්පේච්ඡ බව. ඒකට තිබෙන ආසාව නැති බව. දැන් සාමාන්‍යයෙන් වන්නේ ඒක නෙවෙයිනේ. සමාලංග ස්වල්ප ගුණයක් තිබෙනවා නම් ඒක මහමෙලෙන් දක්වන්නටනේ කැමැත්ත තියෙන්නේ. විශාල කොට පෙන්වන්නටයි ඒක කැමැත්ත. ඒක නෙමෙයි උන්වහන්සේලාගේ තිබෙන උසස්ම ගුණ වූවන් උන්වහන්සේලා අන්‍යයන්ට ප්‍රකාශ කරන්නේ නැහැ. ඒකයි මෙතන. අපිච්චතා කියන එකෙන් සැලකිය යුතුයි. මෙතන දුතංග අපිච්ච. තවෙන් තියෙන පරියක්තිය අපිච්ච. ඒ විදිහට තව මේ අධිගම අපිච්ච අධිගමයේ පිළිබඳව එහෙම ප්‍රකාශ කරන්නේ නැහැ. ඉතින් අයන්තාව සාධාරණ කතා. මේ තමා සියලුම දුතංගයන් පිළිබඳ සාධාරණ විස්තරයක්. يعني සියල්ලටම පොදු විස්තරයකුයි ඔය කියන්නේ. ඊළඟට එන්නේ පංචකූලිකාංග කතා කියා පංචකූලිකාංගයේ සිට විස්තරයක්. මම හිතන්නේ ඒකට අපිට අද වෙලා නැතුව ඇති මම අපේ කාලය ගත වෙලා. මේක ඇත්තේ මන්ද? මේක තව තියෙනවා. ඒ හම්දුරෝ ඒක උනේ ඒ හම්දුරෝ ඒ දුතාංගය ඔව් මම මේ දුතාංගය ආරක්ෂා කරනවා කියලා කියන්නේ නැතුව ඇවැත්නි ඔය ඒක දෙන්නේ කියලා ඒ දුන්නු උද්දඬු වැළඳුවා. වළඳලා ඊට පස්සේ නැවතත් දුතාංගය සමාදන් සමාදන් වුණා. ඒකයි වෙනස. ශාසනය ඒ විදිහේ බොහොම මේ අල්පේච්ඡතාව ඉතා උසස් කොට සලකනවා. මේ තමන් තුල තිබෙන ಗುಣ අන්යන්ට දක්වන්නට නෙවෙයි තමා ගුණවත් එක්වන්න. ඒකයි විශේෂයෙන් සැලකීම. දැන් මේ ඒ වගේම ප්‍රවෘත්තියක් වෙනවා. ඒක භික්ෂුන් වහන්සේ නමක් ගැන. උන්වහන්සේගේ තිබෙන ඒ ගුණවත් බව සැලවි රජුරුවන් කීප වරක් පණිවිඩ යවුවා ගෙන්වා ගන්නට. ආම්දුරු වැඩිය නැහැ. ඒත් ඒ උන්වහන්සේගේ තියෙන සිල්වත් බව නිසාම රජුරුව දවසක් ගියා. රජුරුව එන බව දැක්ක මේ හාමුදුරුව තමාගේ තිබෙන මේ විශේෂ ගුණ ප්‍රසිද්ධ වෙලා නෙමේ රජුරුව තෙන්නේ. ඒ රජුරුවන් තුල ඒ නිසා අමුතු ප්‍රසාදයක් ඇතිවීම වළක්වා ලන්නට මොකද උන්වහන්සේ කෙරුවේ පොළවේ ඉරියන් දැම්ම හිටියයි. ඒ වුණාවේ. පොළවේ ඉරියන් දැම්ම. ඒ වගේ කරුණු දැක්වෙනවා අපි එතන සිට පාංශුකූලිකංග කතාවේ සිට ඉදිරියට කියමු. මාර කලින් කිව්වා වගේම මේ මේ ඔක්කොම කැටිකොට අනිත් දවසේ මම ඒ පංචකූලිකාංග කතාවේ සිට කියන කරුණු මේ සම්පින්දනයක්. අපි ඒ ගැන හුඟක් විස්තර කතා කරන්න ඕනේ නැහැ. ඈ සම්පින්දනය. මේක අත්හරින්නේ නැහැ. ඒක මේ අමුතුවෙන්ම විස්තරයට බහින් නැතුව ඒ කිව්වේ දැන් මේ තියනවනේ මේ කියනවා ගහපති දාන චීවරම් පටික්කිපමි පංසකූලිකංගම් සමාදියා ගෘහපතීන් දෙන චීවර ප්‍රතික්ෂේප කරමි පංසකූලිකාංගයේ සමාදන් වෙමි ඒ තමයි ඔය කියන වචන දෙක අතුරින් වාක්‍ය දෙක අතුරින් යම් කිසිවකින් පුළුවන් ඒ මේ කියන දුතාංගය ආරක්ෂා සමාදන් වන්න. පංචකූලිකාංගය සමාදන් වන්න. ඊළඟට පෙන්නනවා මේ සමාදන් වූ දුතාංගය ඇති වික්ෂුන් වහන්සේ විසින් සෝසානිකංග සෝසානිකං පාපනිකං රතිය චෝලං කියලා විස්තරයක් දක්වලා ඒවනම් කියන්නට ඕනේ. සෝහණින් පාපනිකේ කියන්නේ මේ කඩසාප් වලින් අහක දාපු වීතියේ දමා තිබෙන රත්යේ චෝලං සංඛාර චෝලං මේ කුණු ගොඩයක තිබුණු ඒ රෙදි සොත්තියන් ගැම්මල පිස දමා අහක දැමු රෙදි නහන චෝලං නාන තැම ඒ නාන කඩයක් වගේ නාල අත්හැරලා දාපු රෙදි තිත්ත චෝලං ඒ තීර්ථෙහි බැඳි වස්ත්‍ර ආදී වශයෙන් එහෙම විස්තරයක් එනවා. ඒවා අපි වචනාර්ථ වශයෙන් කියමු. එතකොට අපිට තේරුම් ගන්නට පුළුවන්. මොකද දුතාංග සමාදානයක් ඉස්තර කළාට දැන් ඊතරම්ම ඒත් ඉතින් අපිට කියන්නට බෑ දුතාංග සමාදාන වන්නේ නැති භික්ෂුන් වහන්සේලා ඉන්නවයි කියලා. ඔය ආරණ්‍ය වාසී භික්ෂුන් වහන්සේ බොහෝ දෙනෙකු සියලුම දුතාංග කෙසේ වෙතත් සමහර දුතාංග ආරක්ෂා කරන ඇති. ඉතින් දුතාංග ආරක්ෂා කරන භික්ෂුන් වහන්සේට දන් බෙදීමේ සමහර විටක සමහර දුත ගුණ ආරක්ෂා කරන භික්ෂුන් වහන්සේට මේ අපදෙන අපදෙන විදිහට අපදම් පිළිගන්වන විදිහට ඒ දුත ගුණයන් ආරක්ෂා කරගන්නට අමාරු වෙනවා. අමාරු වෙනවා. අපි එහෙමනේ දන් දෙන්නේ අපි හැමතිස්සෙම ගෙදරට වැඩමවල ඊළඟට බෙදාගෙන බෙදාගෙන යනවනේ. නේ? අන්න එහෙම අවස්ථාවලදී සමහර දුතාක ආරක්ෂා කිරීම වික්ෂුන් වහන්සේට අමාරු වෙනවා. ඇතම් විටක එහෙම පවාරණය කළොත් එහෙම ඊට පස්සේ ධානයේ වළඳන්නටත් බැරි තත්ත්වයක් තියෙනවා. ඊට පස්සේ ඒ තියෙන ඒවා මිසක ඊට වඩා වළඳන්නට බැරි. ඒ වගේ කරුණු ඉදිරිපත් වෙනවා. සාමාන්‍යයෙන් දුතාන් ආරක්ෂා කරන භික්ෂුන් වහන්සේලා දැන් අඩුයි. හැබැයි ඉතින් දුතාංග ආරක්ෂා කරන භික්ෂුන් වහන්සේ කවරෙකුද කියලා අපට බෑ නම නියමයෙන් හිතා ගන්නට. උන්වහන්සේ තමන් ආරක්ෂා කරන දුත ගුණ ප්‍රකාශ නොකරන බැහැ. සමහර විටක දුත ගුණ එහෙම ආරක්ෂා කරන නැති භික්ෂුන් වහන්සේ තමා තුළ දුතාංග තිබෙනයි කියලා බොරුවට කියන්නට පුළුවන්. ඈ ඒකේ මහා විශාල අපරාධයක් ඒක පාපයක්. එහෙම පුරණ භික්ෂුන් වහන්සේ කියන්නේ නැහැ. කියන්නේ නැහැ. සමහර විටක දායකයන් කෙරෙහි අනුකම්පාවෙන් එහෙම කියන අවස්ථාත් තිබෙන්නට බැරි නෑ. සාමාන්‍යයෙන් නම් එහෙම කියන්නේ නෑ. ඒකටයි කියන්නේ දුතංග අපිච්චතාව. දුතංග අපිච්ච. අපි එතනින් නවත්වමු. එතන සිට අනිත් දවසේ කතා කරමු.